තෙරුවන් සරණයි. අති උත්තම මන් බුහරිදත්ත තෙරුන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතාපදානයේ පළමු පරිච්ඡේදයේ දෙවන එපිසෝඩ් එක. සාරිකා ගල් ගුහාව. ආචාර්ය මන් සාරිකා ගල් ගුහාවෙහි අවුරුදු 3ක් භාවනා කරමින් සිටිහ. මුළු කාලය තුලම අద్භූත සිද්ධීන්ගෙන් යුක්ත වූ බැවින් මෙම කාලය උන්වහන්සේගේ ජීවිතේ අමතක නොවන කාලයකි. මගේ මතකයේ හැටියට මුලින්ම ගියේ ගල් ගුහාවට ආසන්න බන් ගලු ඒ ගම්මානයටය. මෙම පලාත නොදන්නා බැවින් ගැමියන් සමග ගල් ගුහාව සොයා ගියහ. ගැමියෝ අනතුරු ඇඟ වූහ. මෙම ගල් ගුහාව නොයෙක් අద్භූත හාස්කම් වලින් යුක්තය. ඊ타ම පිරිසිදු සිල් නැති ඇත්තන්ට එහි වාසය කළ නොහැකිය. නොයෙක් භික්ෂූන් වහන්සේලා එහි වාසයට ගොස් තද බල ලෙස රෝගාතුර විය. සමහරු වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පෙර මරණයටපත් වුනි. මහා විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ එහි සිටිති. ඔවුන්ට අద్භූත බල ඇත. සැර පරුෂ ගති ඇත. එහි යෝධ අමනුෂ්‍යයෝ ගල් ගුහාව ආරක්ෂා කරත් නොසිතූ විදියට එහි අමුතු දේ සිදුවේ. මෙම අමනුෂ්‍යයෝ භික්ෂූන් වහන්සේලාට අභියෝග කරති. යක්කු එලවන්ට හැකිදැයි විමසති. නොයෙක් විදියේ බය, බීතිය නිසා රෝගාතුර වී මරණයටපත් වෙති. ගැමියෝ එහි නොයන ලෙස ආචාර්ය මණ්ඩ ආයාචනය කළහ. මෙම කෝපාවිෂ්ඨ වන දුෂ්ට කළු අමනුෂ්‍යයා ගැන විස්තර ඇසූ විට ගැමියෝ මෙසේ කීහ. යමෙක් මෙම ගුහාවට ආ මුල් රාත්‍රියේම භයංකාර සිහිනක් දකි. මහා විශාල යක්ෂයෙක් තමා ඉදිරියේ සිටී. ඔහු මරණ තර්ජන කරයි. මෙම ගුහාව මට අයිතිය. කිසිවෙකුට සිටීමට මෙහි ඉඩ නැත. මෙහෙන් එළියට ඇද දමා මරනවා. ඊ타මත් සිල්වත් කරුණා මෛත්‍රී ඇති ගුණවත් අයෙකුට පමණක් ඉන්ට ඉඩ ලැබේ. එවැන්නන් ආරක්ෂා කරනු ඇත. නරක වැරදි කරන අය විනාශ කරනවා ආදී වශයෙනි. බොහෝ භික්ෂූහු මේ අත්දැකීම නිසා බියපත් වී ගුහාව හැර යති. සාමාන්‍යයෙන් දිනක් හෝ දෙකක් ලැබුම් ගනිත්. බහින් වෙවුලමින් ඉන් බැස යති. නැවත කිසි දිනක ආවේ නැත. සමහරු මෙම ගුහාවට නැංගා පමණි බහින්නට ලැබුණේ නැත. ගැමියෝ මෙසේ ආචාර්ය මන් වැලක් වූහ. සමහර භික්ෂූන්ට බහින්නට නොලැබුණේ ඇයිදැයි ඇසූ විට මීට ටික කාලයකට පෙර ඊ타මත් සිල්වත් භික්ෂූන් වහන්සේලා හතර නමක් එහි මලහ. උන්වහන්සේලාද යම් දෙයකට බය නැති බව කීවාහ. අමනුෂ්‍යයන් මර්ධනය කිරීමට තමා ළඟ බලගත් යంత్ర මන්ත්‍ර ඇති බව කීහ. මෙසේ නොයෙක් ලෙස කී නමුත් ආචාර්යමන් එහි යාමට තීරණය කර කඳු මුදුනට යන්ට පාර විචාලේය. ගැමියෝ අකමැත්තෙන් නුවද පාර පෙන්වා දුන්හ. ආචාර්යමන්ට මෙම ගල් ගුහාව දකින්නට කුතුහලයක් තිබුණි. මේ ගැමියෝ කියන්නේ ඇත්තක්ද? සති පඤ්ඤා වීරිය වැඩිවීමට මේ භයානක අරමුණු උපකාර වේ. සත්‍ය සෙවිය යුතුය. යම් දුෂ්කරතාවයක් වෙතොත් ගමට පැමිණෙන බව කීහ. ටික දවසක් යනතුරු උන්වහන්සේට කිසිම අමුත්තක් නොදැනුනි. අවට පරිසරය නිහඬය. සතුන් දඩයම් කිරීමේදී ඇතිවන ශබ්ද පමණි. ඉන්පසු බඩේ රිදුමක් හටගති. එය සාමාන්‍ය දෙයක් ලෙස සිතුවත් ඉක්මනින් වැඩි විය. කිසිම ආහාරයක් දිරවන්ට බැරි විය. ලේ සමග සියලු ආහාර මල පහ කලේය. උන්වහන්සේ මෙසේ සිටියොත් ගැමියන් කී පරිදි පස්වෙනි භික්ෂූන් වහන්සේ මෙන් මරණයටපත් වේ. ගිහියන් උන්වහන්සේ දැකීමට ආ විට මෙම ආබාධයට යම් කැලෑකොළ මුල් කොටා තම්බා පානය කරන්නට අවශ්‍ය බව කී විට එම බෙහෙත් ද්‍රව්‍ය ලබා ඒවා පානය කළහ. කිසිම බෙහෙතකට මෙම රෝගය සුව නොවිය. දවසින් දවස ශරීරය ඊටාම දුර්වල විය. මනසද දුර්වල විය. උන්වහන්සේ මේ පිළිබඳ සිතන්නට වුණි. මෙතරම් බෙහෙත් බීවත් මෙම ආබාධය සුව නොවේ. බෙහෙත් නිසා රෝගය වැඩි වෙනවාද? බෙහෙත් නවතා උන්වහන්සේ ධර්ම ශක්තියෙන් ලෙඩේ සුව කිරීමට තීරණය කළහ. ජීවත් වුණොත් හොඳයි, මැරුණත් කමක් නැහැ. මෙසේ සිතා සියලු බෙහෙත් නවතා භාවනාවේ යෙදුනි. මම මාර්ගඵල නිවන කරා යන මාර්ගය දකිමි. මේ ශාරීරික දුක ඉවසමි. මෙවැනි වේදනාවක් උසුලන්නට බැරි ඇයි? මෙසේ දුර්වල වී මම පරාජිත වෙමි. මරණයේදී කොහෙත්ම භයානක දුක ඉවසන්නේ කෙසේද? මේ ආදී වශයෙන් සිතා බෙහෙත් නැවැත්වීය. සියලු කායික මානසික ලෙඩ රෝගවලට එකම පිළියම මේ මගේ ධර්මතාවයයි. මෙසේ මරණානුස්සතිය භාවනා කලේය. තම සිත කය විපස්සනා කළහ. අධික සතිපඤ්ඤා වීරිය උපදවීය. තම ශරීරයේ ඇති භයානක తত্ত্বය අමතක වී මරණ බියද පහවිය. දුක් වේදනාව මෙනෙහි කළහ නාම රූප වෙන් කර විපස්සනා කළහ ශරීරයේ කොටස් වෙන් කරමින් එහි ස්වභාවය මෙනෙහි කළහ වේදනා පඤ්ඤා මෙනෙහි කළහ සංඛාර උපදවන බවත් මතකයෙන් සංඥා එන බවත් මෙනෙහි කරමින් සවස යාමේ සිට රාත්‍රී මධ්‍යම යාමේ යනතුරුත් භාවනා කළහ සිතේ කයේ ඇති සම්බන්ධය පෙනුනි මෙසේ විපස්සනා කරන විට සිත සමාධිගත විය සියලු වේදනා අතුරුදහන් විය. ඊතා සුළු වේලාවක් සිත නිහඬ විය. ඉන්පසු උපචාර සමාධියටපත් වුනි. තම ආලෝකමත් සිත ශරීරයෙන් පිට වී ගියේය. ඒ මොහොතේදී විශාල ශරීරයකින් යුතු කළු මිනිසෙක් දුටහ. අඩි 30ක් පමණ උස ඇති මේ මිනිසාගේ අතේ යකඩ මුගුරකි. අඩි 12ක් පමණ දිග මිනිසෙකුගේ කකුලක් පමණ මහතය. මේ දැවැන්ත මිනිසා උන්වහන්සේ ළඟට ඇවිත් මේ මොහොතේම තලා පොළවට සමතලා කරන බව කීහ. දැන්ම පිටවෙන්ට අනකලේය. ජීවිතයට ආසා ඇතනම් යව. ඔහුගේ කතාව දෙදරුම් කෑවේය. ඔහුගේ මුගුර කර උඩය. ඉන් එක පහරකින් දැවැන්ත ඇත් රාජයෙක් පොළවට සමතලා කළ හැකිය. ආචාර්ය මන් ඔහු සමග කතා කළේය. කිසිම වැරැද්දක් නොකළ කෙනෙකුට එවැනි සාහසික දඬුවම් පමුණුවන්නේ මක් නිසාදයි ඇසීය. එම කන්ද ඔහුට අයත් වේ. එයට අරක්ගෙන සිටින නිසා කිසිවෙකුට ඔහුගේ බලය නැති කළ නොහැක. මෙතැනට එන සියලු දෙනා විනාශ කරන බව කීය. ආචාර්ය මන් ඔහුට බැනවැදුනි. මම මෙහි ආවේ කාගේවත් අයිතිවාසිකම් උදුරා ගැනීමට නොවේ. මම ආවේ භාවනා කිරීමට. මගේ සිතේ පහළවන කෙලෙස්වල අයිතිය නැති කිරීමට සිල්වත් භික්ෂුවකට හිංසා පීඩා කිරීම බලවත් වරදක්. මම බුද්ධ ශ්‍රාවකයෙක්මි. උන්වහන්සේගේ කරුණා මෛත්‍රී ගුණය මුළු විශ්වයේ පැතිරී පවතී. ඔබගේ ඔය මානාධික බලය ඊට වඩා උසස්ද? ධර්ම කර්ම නීතිය මුළු විශ්වයම ආණ්ඩු මට්ටු කරයි. මේ බව ඔබ දන්නේද? නැත ස්වාමීනි. ඔහු පිළිතුරු දුනි. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශක්තිය බලය තියෙනවා. හිතේ පැන නගින එය වැනි මානාධික බලය පෙන්වමින් පුරසාරම් කියන බලය විනාශ කරන්නට උන්වහන්සේගේ සිතේ අනුන්ට හිංසා පීඩා කරන මරණයට පත් කරන වැරදි සිත් පළවා හැර ඇත. නුඹ සිතනවාද නුඹ මහා දක්ෂයෙක් කියා. ඔබේ හිතේ ඇතිවන ඔය භයානක කෙලෙස් නැති කිරීමට කුමක් කළ යුතුයදයි ඔබ දන්නේද? තාම නැත ස්වාමීනි. යැයි පිළිගති. මං ඔබ සිත් ඇති භයානක අකුසල් නිසා ඔබ ඊතා ක්‍රූර කෙනෙකි. ඔබේ බලය කෙතරම් තිබුණත් ඔබ සිතේ ඇති කෙලෙස් යටපත් කිරීමට බලයක් නැත. ඔබේ මැජික් බලයෙන් මිනිසුන් බය කර මරා දැමීම නිසා ඔබ ඊට වඩා භයානක ගින්නෙන් දැවෙන්නේය. මහා අකුසල කර්ම කර අපාගත වන්නේය. එය මදිවාට මා වැනි අහිංසක ධර්මයට අනුව ජීවත් වන අයෙකු මරන්නට තැත් කරයි. ඔබේ ගුණ ධර්ම මොනවාද? හැසිරීම මෙතරම් භයානක සාහසික නොවේද? ඔබ තරම් නරක క్రూර අය නැති තරම්ය. මම උග්‍ර තපස් රකින සිල්වතෙක්මි. මම ධර්මය පිළිපදින්නේ මගේ සිත පිනිසත් අන් අයගේ සිත පිනිසත්ය. ඒ නමුත් ඔබ මා මරා පොළවට සමතලා කිරීමට තැත් කරයි. ඔබ අපායට ඇදගොස් භයානක දුක් විපාක විඳින බව නොදන්නේද? ඔබේ මහා බල ශක්තියෙන් කර්ම විපාක වැළැක්විය හැකිද? ඔබේ බලය මේ ධර්ම කර්මයට වඩා වැඩි නම් මාව දැන් මරා දමනු මැනවි. මම මරණයට බිය නොවෙමි. අද නොමලත් යම් දිනක මැරෙන්නේය. ලෝකයේ සියලු දෙනාම මැරෙති. ඔබ කොතරම් බල පුළුවන්කාරයෙක් වුණත් ඔබත් මැරෙන්නේය. මේ අරුම පුදුම පුද්ගලයා මේ සියල්ල අසා සිටියේ කෙලින් සිටගෙන ගල් පිළිමයක් මෙනි. මහා මුගුර කර උඩ ඇත මිනිසෙක් නම් ලැජ්ජාවෙන් භයෙන් ත්‍රස්ත වී සිටිතී කියත හැකිය. හුස්ම හෙලන්නේවත් නැත. ඔහු අමනුෂ්‍යයෙක් නිසා හුස්ම ගන්නේ නැත. එහෙත් ඔහු ලැජ්ජා බයින් මිරිකී සිටින බව ආචාර්ය මන්ට පෙනේ. මහත් ආයාසයකින් ඔහුගේ දුක සංගවාගෙන සිටී. ආචාර්ය මන් කතාව අවසන් කළහ. ඒ ෂණයෙන්ම මේ දැවැන්ත පුද්ගලයා තම කරේ තිබූ විශාල මුගුර බිම හෙළුවේය. ඒ සමගම මේ මහා කළු පුද්ගලයා සාමාන්‍ය උපාසක මහත්මයෙකුගේ හැඩයට පරිවර්තනය විය. යටත් පහත් ලීලාවකින් සිටගති. ඉන්පසු හද පත්ලෙන්ම ගෞරවයෙන් ආචාර්ය මන් ළඟට පැමිණියේය. ඉන්පසු මහත් පසුතැවිල්ලකින් සමාව ඉල්ලා සිටියේය. ඔහුගේ කතාවේ සාරාංශය මෙයයි. මම විස්මයට හා බිහිතියට පත් උනේ ඔබ වහන්සේ මුලින්ම දුටු විටය. ඔබ වහන්සේගේ මුළු ශරීරය තුලින් පුදුමාකාර දීප්තිමත් ආලෝකයක් විහිදුනි. ඔබ වහන්සේ මාව අභිබවා මගේ බලය නැති කරත් යයි සිතුනි. මට කිසිවක් කර ගියා ගන්නට නොහැකි විය. මම ඔබ වහන්සේ මරණයට තැත් කළේ හදවතේ ඇති තරහකින් නොවේ. මගේ මාණයට පහර වැදුණු බැවිනි. බොහෝ කාලයක් සිට මේ මුළු කන්ද අඩවිය මට අයත් යයි මම සිතුවෙමි. අමනුෂ්‍යයෝ මට බය බිහිරාන්ත වෙති. නරක ගතිය ඇති දුස්සීල මිනිස්සුද මට බිය වෙති. මගේ තද මානය හා ආත්ම දෘෂ්ටිය නිසා ඔබ වහන්සේ යටත් කරන්නට සිටුවෙමි. එහෙත් මගේ සිතේ බයක් සැකක් තිබුණි. ඔබ වහන්සේ මට වඩා බල පුළුවන්කාරය කියයි දැනුනි. මම අනුන්ට සලකන්නේ පහත් ලෙසය. ඔවුන් බය කිරීම එය මගේ පුරුද්දයි. මට ඔබ වහන්සේ සමාව මැනවි. මින්පසු මම දුෂ්ට ගති අත්හරිමි. මට තව දුක් විඳීමට නොහැක. මීට වඩා දුක් විඳීමට සිදුවේදයි බය වෙමි. ආචාර්ය මන් පිළිතුරු දුනි. ඔබට මහත් බල ශක්තියක් ඇත. ඔබේ ශරීරයේ ඝන ස්වභාවයක් නොවේ. ඔබට මිනිසුන්ට මෙන් ශාරීරික දුක් වේදනා නැත. බඩගිනි වේදනා නැත. රැකියා කර මිල මුදල් උපයන්නට නැත. ඔබට ඇති දුක කුමක්ද? ඔබගේ දිව්‍ය ආත්මයත් දුකක් නම් දුක් නැත්තේ කොතැනද? මතු පිටින් බලන විට මිනිසුන්ට වැනි දුක් තමාට නැත. මිනිසුන්ට වඩා අපේ ශරීරයෙන් අපි සැප විඳිමු. එහෙත් ශරීරයෙන් දුක් තරමක් ලැබේ. උසස් හීන ආත්මවල තරාතිරම් අනුව දුක් සැප ලැබේ. මෙම සාකච්ඡාව ඊටාම සංකීර්ණ නිසා එහි ස්වභාවය මට තේරුම් ගත නොහැක. එබැවින් මේ වචන වලින් ඔබට යම්කිසි අදහසක් දීමට උත්සාහ කරමි. එය සාර්ථක නොවීම ගැන සමාවුව මැනවි. මෙම සාකච්ඡාව අවසානයේදී මේ අරුම පුදුම පුද්ගලයා ධර්මයට ගෞරව කර තෙරුවන් සරණ ගියේය. ඔබ වහන්සේ සරණ යමි කීවේය. ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවට සාක්ෂි වේවා. මෙසේ කියා උන්වහන්සේ ආරක්ෂා කරන බව කියා ගල් ගුහාවේ වැඩවසන ලෙස ආරාධනා කළේය. උන්වහන්සේට ආරක්ෂාව සලසා විශාල කුසලයක් අත්පත් කර ගැනීමට ඔහු කැමති විය. ඇත්තෙන්ම ඔහු එහි වසන වෘක්ෂ දේවතාවන්ගේ අධිපතියාය. බුහුම්මා දේවා යනුවෙන් හැඳින්වෙන මේ දේව කොට්ටාසය භූමියට ආසන්නව වාසය කරති. විශාල ගස් මුදුන්වල විමාන සාදා පවුල් පිටින් වාසය කරති. ඔව්හු වෙස්වලාගෙන මහා යක්ෂයෙක් මෙන් මිනිසුන් බය කළහ. මුළු නකෝන් නයෝ කඳුකරය ඔවුන්ගේ අඩවිය වියේ. ආචාර්ය මන් මෙසේ සමාධියට සමවැදීමේ දෙවියන් සමග අලුයම හතර දක්වා සාකච්ඡා කළහ. ඉන්පසු සමාධියෙන් නැගී ස්වභාවික තත්වයටපත් උනි. උන්වහන්සේගේ බඩේ රෝගය අතුරුදහන් වී තිබුණි. තමාගේ බලවත් රෝගය සුව වීමට භාවනා බලයෙන් හැකි බව විස්මජනකය. උන්වහන්සේට එය විශාල අත්දැකීමක් විය. ශරීරය වඩාත් ශක්තිමත් විය. මුළු රාත්‍රිය සමාධිගත වූ නමුත් වෙහෙසක් නැත. එබැවින් එළි වෙනතුරු භාවනා කළේය. ධර්මයේ හාස්කම් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය මහා භයානක අමනුෂ්‍යෙකුගේ සිත වෙනස් කර ශ්‍රද්ධා භක්ති සම්පන්නව තෙරුවන් සරණ ගොස් උන්වහන්සේට අවනත විය. ඔහුගේ මානාධික බලය බිඳ වැටුනි. උන්වහන්සේගේ සිත පැය ගණන් බලවත් තෘප්තිමත් සතුටකටපත් විය. උන්වහන්සේගේ භාවනා දියුණුව ගැන දැන් සතුටටපත් වුනි. කිසිම සැකයක් දැන් නැත. නොයෙක් දර්ශන දැක්කේය. ඉන් සිත ඊ타මත් පිරිසිදු ප්‍රභාෂවර විය. බොහෝ කෙලෙස් දුරු විය. එම ප්‍රඥාව තුළින් උන්වහන්සේගේ මුළු චරිතය වර්ධනය විය. ඊළඟ මාස ගණනාවක් උන්වහන්සේගේ භාවනාව ඊතා සාර්ථක විය. ඉන් කියන්ට බැරි තරම් සියුම් ආස්වාද ලදහ. ශාරීරික මානසික නිරෝගී බව ලදහ. සමහර විට මෙදියම් රාත්‍රියේ බූමාටු දෙවිවරු විශාල පිරිස් වශයෙන් આવුත් උන්වහන්සේ සමග කතා කරති. එම අධිපති දෙවියා මුළු දේව සමාගම් වලට උන්වහන්සේ ගුණනුවණ ගැන ප්‍රකාශ කර ඇත. මෙසේ අමුත්තන් නැති විට උන්වහන්සේ භාවනා කරති. එක් සන්ධ්‍යාවක උන්වහන්සේගේ භාවනා ආසනය හැර ගල් ගුහාව ඉදිරිපිට එලි මහනේ වැඩ සිටියහ. ධර්මය මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙතරම් හාස්කම් ඇති ධර්මයක් අවබෝධ කළේ යයිද මිනිස් වර්ගයාට මෙම දායාදය දුන් සේකයයිද මෙය නියම විදියට අනුගමනය කිරීම ඊටාම දුෂ්කර වුවද තමන් වහන්සේ යම්කිසි ප්‍රමාණයකට සාර්ථක වූයේ යයිද එබැවින් කතරම් වාසනාවන්ත යයිද වශයෙන් ආවර්ජනා කළහ. තවමත් අවසාන මාර්ගඵල නොලැබුණත් මේ මාර්ගයේ ගමන් කිරීමෙන් ලැබූ සතුට ආස්වාදය කිය නොහැකි තරම්ය. අවසාන අරහත්ත්වය ලබා ගැනීම හැකි බව වැටහුණි. මරණයටපත් නුනොත් එය ලැබේමය. එවිට සියලු දුක් ඉක්මවති. මේ මොහොතේ වඳුරෝ රැලක් කෑම සොයමින් උන්වහන්සේ ඉදිරිෙහි සිටියහ. වඳුරු නායකයා උන්වහන්සේ දැක විපිලිසර වී ගස් අතරින් දුව පනිමින් වඳුරු රැළ වැළක් වූහ. ගොකේ ගොකේ ශබ්දය ඔවුන්ගේ වඳුරු භාෂාවෙන් කියන පණිවිඩ විය. ඔවුන්ගේ ශබ්ද ආචාර්ය මන්ට තේරේ. එකිනෙකා කතා කරමින් තම බිය ප්‍රකාශ කළහ. ඒ කුමක්ද? මොකද්ද දන්නේ නැහැ. භයානක දෙයක්ද? කොහෙන්ද කොහේද? මේ මෙතන මේ මෙතන ආදී වශයෙන් ආචාර්ය මන් පිළිබඳ අසති. වඳුරු නායකයා තම රැළ රැකීමට වෙහෙසේ ආචාර්යමන් ඔවුන්ගේ සැකබිය දැන මෛත්‍රී කරමින් මෙසේ සිතුවේය. මම මෙහි ආවේ භාවනා කිරීමට, ධර්මයට අනුව පිළිවෙත් පිරීමට, කිසිවෙකුට මගෙන් හානියක් නැත. මා කෙරෙහි බය නොවව්. ඔබේ ආහාර කැමැති පරිදි සොයා ගන්න. හැමදාම මෙහි ඇවිත් කෑම සෙව්වත් කම් නැත. එකෙනෙහිම වඳුරු නායකයා පණිවිඩය රැළට දුනි. එය බලා සිටීමට මහත් විනෝදයකි. ගෝකේ ගෝකේ හෙමින් හෙමින් දුවන්ට පනින්ට එපා. ඉන්පසු මුළු රැළම ගුහාව ඉදිරියට පැමිණිහ. රැළේ නායකයාට ආචාර්යමන් මහා කුතුහලයකි. ඊ타ම කිට්ටුවට આવුත් විපරම් කරයි. ඔහුගේ බියසැක මහත්ය. ආචාර්යමන් ඔවුන්ගේ කතාබස් හොඳින් තේරුම් ගත්තේය. ඔවුන් ගැන අනුකම්පාවිය. ඔවුන්ගේ කෑකෝ ගැසීම අපට ශබ්දයක් පමණි. එහෙත් ආචාර්යමන් ඊතා සාවධානයෙන් අසා ඒ ඒ ශබ්දවල අර්ථ හඳුනයි. මුළු රැළම මහා හයියෙන් කෑ ගසති. එහෙ මේ දුව පනිමින් ප්‍රශ්න කරති. උත්තර දෙති. මිනිසයන් මෙන් ඇවිස්සී සිහි මුලා වෙති. ආචාර්ය මන් සිටින තැනට આવුත් එකිනෙකා බලා සිටිති. ගස් අතරින් පැන පැන දුව යති. මේ කතාව ආචාර්ය මන් පුනරුක්තියෙන් කියයි. ඒ උන්වහන්සේගේ අත්දැකීමේ සියුම් භාවයයි. වල් වඳුරෝ මිනිසුන්ට බයවන්නේ මිනිස්සු මහා මිලේච්ඡ ක්‍රූර අන්දමට සතුන් විශාල වශයෙන් මරණ බැවිනියයි උන්වහන්සේ කීහ සතුන් ඒ ඒ ශබ්ද තේරුම් ගන්නේ මිනිසා තම භාෂාවේ ශබ්ද තේරුම් ගන්නා මෙනි හිත ප්‍රධාන වීමේ ශබ්ද පහළවේ එහි සුවිශේෂ තේරුම් ඇත වෙනත් භාෂාවන් වල ශබ්ද අපට නොතේරේ එම භාෂාව නොදත් බැවිනි ශබ්ද ඊතා සාවධානව අසන විට ඒ ඒ ශබ්දවලින් වෙනස් අදහස් පළ කරන බව පැහැදිලිව පෙනේ. අන්තිමේදී වඳුරු රැළවල් ආහ ආචාර්ය මන් ගැන කිසිම වික්ෂිප්තයක් නැත. නිදැල්ලේ දුවපැන ආහාර සොයති. ආචාර්ය මන් ගැන වගක්වත් නැත. ඔවුන්ගේ නුවණ ඇත්තේ ආහාර සෙවීමට හා සැඟවී තම ජීවිත ආරක්ෂා කර ගැනීමට පමණි. එක් සන්ධ්‍යාවක උන්වහන්සේ බුදුගුණ අරමුණ නැති වී සිත හිස්විය. මුළු ලෝකයම හිස්විය. ශුන්්‍යතාවයක් දිස්විය. මෙම සමාධියෙන් නැගී සිට බුදුගුණ මෙනෙහි කළේය. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාවෙන් සත්වයාගේ කෙලෙස් දුරු කරන අන්දම වදාළහ. සති පඤ්ඤා කෙතරම් බලවත්ද? සාමාන්‍ය දෛනික කටයුතු කරණයට ආහාර වැළඳීම මල පහ කිරීම ආදී උවද සති පඤ්ඤාවෙන් කරන විට එම කාර්ය නිසි ආකාරයෙන් කෙරෙයි. එම ක්‍රියා වැරදි විදියටම කිරීම නිසා සීලාචාර බව නැසේ. මේ පිළිබඳ විශාල ලෙස පුරුදු පුහුණු විය යුතුය. සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳවද සති පඤ්ඤාවෙන් පාලනය විය යුතුය. මේ සති පඤ්ඤා ලිහිල් වූ විට තමාගේ හැසිරීම විකෘති වේ. තම වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ තත්වය ගැන නොතකා සිතට වහල් වී නොයෙක් අශීලාචාර දේ කරත් සාමාන්‍ය මිනිසා පොඩි ළමයින් මෙනි පොඩි ළමයින්ට වැඩිහිටියන්ගේ පාලනය අවශ්‍ය වේ බොහෝ අය පෙනුමෙන් වයස්ගත වූද තත්වය මානය මමත්වයේ වැඩි වී ගියද හරි හැටි සිතීමට නොහැකිය. තමාටත් අනුන්ටත් හිතකර විදියට හැසිරීමට නොදනිති. ඒ අය භෞතික වශයෙන් පරිණත වුවද සති පඤ්ඤාවෙන් පරිණත නොවේ. මෙම ධර්ම කරුණු තමාගේ සිතේ පුහුණු කිරීමටද මැලි වෙති. එබැවින් යන යන තැන ප්‍රශ්න උද්ගත වේ. මේ අවාසනාවන්ත తත්වය ගැන මෙනෙහි කරන විට ආචාර්ය මන් මහත්සේ සංවේගයටපත් වුනි. සාරිකා ගුහාවට නැගිය යුතු කඳු පාමුල විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් තිබුණි. එහි වයස්ගත භික්ෂූන් වහන්සේ නමක් වාසය කළේය. උන්වහන්සේ ගිහි ජීවිතයේදී භාර්යාවන් දරුවන් සමග සිට වයස්ගත වී මහණ වූවෙකි. දිනක් ආචාර්ය මන් මෙම භික්ෂූන් වහන්සේගේ සිතිවිලි ගැන තම භාවනා දිබ්බ චක්කුවෙන් බලන විට උන්වහන්සේගේ සිත විසිරී ගොස් තම පවුල බිරිඳ සහ දරුවන් ගැන සිතිවිලි පහළ කරන බව පෙනුනි. එදින රාත්‍රියේදී ආචාර්ය මන් මෙම භික්ෂුවගේ සිතිවිලි දෙස බැලූ විට ඒත් එම සිතිවිලිමය. එළිවෙන පාන්දරද එම භික්ෂුවගේ සිතුවිලි තම දරුවන් බිරිඳ ගැනමය. ඊතා කඩිසරයෙන් තම දූදරුවන් හා මුණුබුරු මිනිබිරියන් ගැන සිතයි. ගිහි ජීවිතය ගැන කල්පනා කරයි. සසර අනන්ත ජීවිත ලැබීමට හේතු එදින උදේ පිණ්ඩපාතයෙන් පසු ආචාර්ය මන් මේ භික්ෂුවගේ කුටියට ගොඩ වී මෙසේ කීවේය. කොහොමද සැපදුක්? ඔබ නැවතත් අලුත් ගයක් සාදා බිරිඳත් සමග විවාහ වී ඉන්නද කල්පනාව? රෑ එළිවෙන තුරුත් ඒ ගැන සිතමින් සිටියා නොවේද? දැන් සියල්ල සැලසුම් කර ඉවරද? මම හරිද? එම භික්ෂුව මහත්සේ ලැජ්ජාවට පත්වී තම රහස දත් බැවින් මද සිනාවක් පහල කර ආචාර්ය මන් ඔබ වහන්සේ විස්මිතයි මගේ සිත මුළු රාත්‍රිය පුරා දුටු වෙයිද ඔබ වහන්සේ මට වඩා ඒ සියල්ල දනි එබැවින් මගෙන් ඇසීමෙන් වැඩක් නැත ඔබ වහන්සේ නිදා ගත්තේම නැත දැනුත් ලැජ්ජාවක් නැතිව ඒ සිතිවිලි සිතයි. සති පඤ්ඤාව තුලින් මේ සිතිවිලි නවත්වන්නට බැරිද? එම සිතිවිලි අනුව ඔබ ක්‍රියා කරන්නටද යන්නේ? මෙසේ කියන විට ඒ වයස්ගත භික්ෂුව සුදු මැලි වී කලාන්ත වීමට මෙන් මහත් ලැජ්ජාවටපත් වී සිටියහ. පිස්සෙක් මෙන් මොනවාද තොල් මතුලේය. මේ දැක ආචාර්යමන් තම දිගට සාකච්ඡා කිරීම අනතුරුදායක යයි සිතා වෙනත් දේ ගැන කතා කර තමන් වහන්සේගේ කුටියට වැඩිහ. තුන් දිනකට පසු ගිහි දායකයෙක් ආචාර්ය මන්ගේ කුටියට පැමිණි විට වයස්ගත භික්ෂුව ගැන ඇසුවේය. ඊයේ උදේ උන්වහන්සේ නොකියාම යන්ට ලෑස්ති වුණා. ඇයි මෙතරම් ඉක්මනින් යන්නේ යයි ඇසූ විට මම මෙහි ඉන්නේ කෙසේද? ඊයේ උදේ ආචාර්ය මන් මට නොයෙක් විදියෙන් කතා කළා. මම ඒ වෙලේ කලාන්ත වී ගියා. තව කීවා නම් මම මෙරී වැටෙනවා. ඉතින් මට මෙහි ඉන්න බෑ. අදම යනවා. ආචාර්ය මන් ඔබ වහන්සේට බැන්නද? නැහැ, ටිකක්වත් බැන්නේ නැහැ. නමුත් මගෙන් ඇසූ ප්‍රශ්න බැනුමකට වඩා රිදුනා. උන්වහන්සේ ඇසූ ප්‍රශ්න මොනවාදයි ඇසූ විට එය නම් අහන්න එපා. මම මැරෙන තරම් ලැජ්ජා වෙමි. යම් කෙනෙක් දැනගත්තොත් මට පොළවේ පස් කන්නට වේවි. මම එකක් කියන්නම්. යම් යම් අය හොඳ නරක දේ දෙකම හිතනවා. තමාගේ සිතුවිලි නවත්වන්න පුළුවන් කාටද? ආචාර්ය මන් මගේ සිතුවිලි සියල්ල දන්නවා. මට මෙහි වසන්ට බෑ. ඊට වැඩිය හොඳයි කොහේ හරි ගිහින් මැරෙන එක. මට මෙහි සිටියොත් විලිලැජ්ජාවේ ඉන්ට වෙනවා. ඊයේ රෑ මම නිදාගත්තේ නෑ. මේ ගැන සිතමින් සිටියා. ඔබ වහන්සේගෙන් ආචාර්ය මන්ට කිසි වැරැද්දක් වී නැහැ. උන්වහන්සේගේත් වැරැද්දක් නැහැ. Taman වැරදිනම් උන්වහන්සේගෙන් උපදෙස් ලබා ඊට සුදුස්සක් කළ යුතුය. ඒ ආචාර්ය මණ්ඩ කරන ගෞරවයකි. එවැනි සිත් ඇති වූ විට කුමක් කළ යුතුයදයි අසන්න. එවිට සති පඤ්ඤාව ඔබට පහළ වේවි. මෙහි දාලා යනවට වඩා එය හොඳයි නොවේද? මට සතිය පැවැත්වීමට වඩා ආචාර්ය මන් ගැන බියක් තිබේ. මම උන්වහන්සේ ළඟ සිටීම පූස්පැටියෙක් මහ ඇතෙක් ළඟ සිටිනවා මෙනි. මගේ සිතුවිලි උන්වහන්සේ දනීයයි සිතීම පවා මට මහත් කම්පනයකි. මම මෙහි සිටියොත් මැරෙනවා යයි කීහ. උපාසක තෙම මේ වයස්ගත භික්ෂුව කෙරෙහි අනුකම්පා කළේය. ඔහුගේ මුහුණ සුදු මෙලි ඇත. ඇත්තෙන්ම බියපත් වී ඇත. ඔබ වහන්සේ කොහේ යනවාදයි ඇසූ විට දන්නේ නැහැයි කීය. නොමැරුණොත් නැවත අපි හමු වෙමුයි කීය. මම පොඩි පිරිමි ළමයෙක් පසුපස යැව්වෙමි. එහෙත් උන්වහන්සේ යන තැන කීවේ නැත. ඒ මහලු භික්ෂුව ගැන මම කනගාටු වෙමි. මෙය මේ තරම් තමා වෙත එල්ල වූ අභියෝගයක් ලෙස සැලකුවේ මන්දැයි මම දුක් වෙමි. ආචාර්ය මන් බොහෝසෙයින් කම්පා විය. උන්වහන්සේ හොඳ චේතනාවෙන් කීදය මෙතරම් බැරෑරුම් තත්වයකට පත් වී ඇත. උන්වහන්සේ කාරුණිකව මෙය කියා ඇත. ඇත්තටම උන්වහන්සේ සුදුමෙලි වූ නිසා මෙවැනි දෙයක් වේයයි අනුමාන කළහ. එදිනට පසු උන්වහන්සේ තම සිත අනුන් කෙරේ යොමු කළේ නැත. මෙවැනි දෙයක් උද්ගත වේයයි භය විය. උන්වහන්සේගේ පරචිත්ත විජානනය සත්‍යකි. මම කතා කළේ එම වයස්ගත භික්ෂුව සමග යහළු මිත්‍රයෙක් මෙනි. යහළුවෝ සමහර විට විහිළු කරති. සමහර විට වැදගත් දේ කියති. මෙතරම් බැරෑරුම් තත්වයක් ඇති වේ යයිද තම අසපුව හැර දමා යාමට සිදුවේ යයිද උන්වහන්සේ නොසිතූහ. මෙය ආචාර්ය මන්ට වැදගත් පාඩමක් විය. උන්වහන්සේ හමුවීමට එන නොයෙක් පුද්ගලයන් ගැන හැසිරිය යුතු අන්දම, කතා කළ යුතු අන්දම ගැන ප්‍රවේසම් විය යුතුය. ඉන්පසු කිසිවෙකුගේ සිතුවිලි ගැන අනතුරු ඇඟවීමක් නොකලේය. එය වක්‍රාකාරයෙන් මෙසේ සිතන අය ඇතැයි කියති. කෙලින්ම නොකියති. මිනිසුන්ගේ සිත් පොඩි ළමයි වැටි වැටි ඇවිදින්නාක් මෙනි. ඔවුන්ට තාම ඇවිදින්ට හුරු නැත. වැඩිහිටියෝ අවධානයෙන් රැක බලති. එහෙත් වැඩිපුර ආරක්ෂා නොකරති. මිනිසාගේ සිතත් එසේමය. ඔවුන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් සිතගෙන විමසුම් කළ යුතුය. සමහර විට හරි විදියට සිතත්, සමහර විට වැරදි විදියට සිතත්, සමහර විට හොඳයි, සමහර විට නරකයි. මෙය ස්වභාවිකයි. හැම මොහොතේම හරි විදියට සිටිය යුතුයයි බලාපොරොත්තු විය යුතු නැත. සාරිකා ලෙනේ සිටි කාලය ආචාර්ය මණ්ඩ විශාල ලෙස පළදායි විය. නොඑක් සත්‍ය කරුණු වැටහුණේය. තම අභ්‍යන්තර සිතුවිලි සහ ඒ වාට අරමුණු වූ බාහිර ලෝකය ගැන පර්යේෂණ කිරීමට හැකිවිය. තම කාර්යයන් කෙරෙහි කොතරම් උද්‍යෝගී වුවද කිවහොත් කාලය අමතක විය. දින මාස අවුරුදු ගතවන වගක් මතක නැත. භාවනා දියුණුව නිසා සිත නිතර ප්‍රබෝධයෙනි. නිතර ප්‍රඥාව විපස්සනා නුවණ පහළ විය. එය වතුර ගලන්නාක් මෙන් නොනවතී පහළ වුනි. හොඳ කාලගුණය ඇති සවස් යාමයේ උන්වහන්සේ කැලෑව මැදින් ගමන් කළේය. ගස්කොලන් කඳු ලස්සන පරිසරය චිත්තාකර්ෂණීය විය. භාවනා මානසිකාර්යය තිබුණි. සවස් යාමේ කලවර වී යන විට ගුහාවට වැඩියේය. ගුහාව අවට ප්‍රදේශයේ වන සතුන්ගෙන් ගහන විය. එහි ගස්වැල් පළතුරු බොහෝය. නොයෙක් වඳුරු වර්ග ඇත. ලැන්ගුවා, ගිබන්, හම්බාවා ආදී කැලෑ පළතුරු කන සතුන් බොහෝ ඇත. උන්ගේ වැඩ ගැන මිස ආචාර්ය මන් ගැන කිසිම හැඟීමක් නැත. ඔහුහු එහෙ මෙහෙ පණිමින් සෙල්ලම් කරති. ඔවුන් සමග මහත් මිත්‍ර සම්බන්ධයක් තිබුණි. ඔවුහු තමාගේ සමානයෝය. උත්පත්තිය, දිරීම, ලෙඩවීම, මරණය සාධාරණය. සතුන් වුවත් ඔවුන් තුල යම්කිසි කුසලතාවක ගුණයක් ඇත. මිනිසාගේ හෝ සතුන්ගේ රැස්කර ඇති කුසල් අකුසල් වෙනස් වේ. සත්ව ලෝකයට ඉපදුනත් බොහෝ සතුන්ට සමහර මිනිසුන්ට වඩා පින් ඇත. තම පාපයකින් ලබාගත් උත්පත්තිය නිසා తాවකාලික දුක් ඇත. මිනිසාටත් එසේමයි. යම් පිනකින් මිනිසත් බව ලැබුවත් බොහෝ අකුසල විපාක කාලයන්හි දුක් පීඩා විඳಿತಿ. එම කර්ම විපාකය ගෙවි ගිය විට නැවතත් හොඳ කාලයක් ඇතිවේ. මෙලෙස කර්ම විපාක ඒ ඒ පරිසරය තුලින් ගෙන දේ. මේ නිසා කිසිවෙකුගේ අවාසනාව ගැන අවමන් කළ යුතු නැත. තම තමා විසින් කරන හොඳ හෝ නරක කර්ම විපාක තමා පසුපස දායාදයක් මෙන් ගමන් කරයි. දවල් යාමේදී ආචාර්ය මන් තම ගල්ලෙන ඉදිරිපිට අතුගා පිරිසිදු කරයි. සවස භාවනාවේ යෙදේ. මාරුවෙන් මාරුවට හිඳමින් සක්මනින් කල් යවයි. සමාධිය බලවත් නිසා සිතේ නිතර ප්‍රීති සුඛ පස්සද්ධිය ඇත. කායානුපස්සනාවෙන් තම ශරීරය ඊතා සූක්ෂම ලෙස විච්ඡේදනය කර බැලුවේය. ඒ හැම දෙයකම ඇති ත්‍රිලක්ෂණය අවබෝධ විය. මෙසේ දිනෙන් දින උන්වහන්සේගේ ශ්‍රද්ධාව දියුණු විය. ශ්‍රාවක රහතන් වහන්සේලා සාරිකා ගල්ගුහාවේ වාසය කරන කාලයේ ආචාර්ය මණ්ඩ තම සමාධි නිමිත්ත හේතුවෙන් ශ්‍රාවක රහතන් වහන්සේලා සමග ආශ්‍රය කිරීමට හැකිවිය. ඒ හැම රහතන් වහන්සේම ධර්මය දේශනා කළහ. ආර්ය ශ්‍රාවකයන්ගේ ප්‍රතිපත්ති ගැන බොහෝ විට දේශනා කළහ. එහි සාරාංශය මෙසේය. සක්මන් භාවනාව ඊතා සංසුන් ලීලාවකින් සංයමයකින් සිදු කළ යුතුය. තමාගේ කාර්ය පිළිබඳ සතිය යොමු කරන්න. ඔබ ශරීරය දෙස හෝ ස්කන්ධයන් දෙස බලනවා නම් නැත්නම් යම් ධර්මයක් දෙස බලනවා නම් තමාගේ සතිය ඒ පිළිබඳ තදින් කාවැදී තිබිය යුතුය. තමාගේ අවධානය වෙන කිසි අරමුණක් කරා නොයවන්න. එසේ වෙන අරමුණු කරා යන්නේ ඔබට ස්ථාවර අධ්‍යාත්මික ශක්තියක් නැති බැවිනි. ඒ හේයින් තම අධ්‍යාත්මේ සරණ පිහිට නැත. ඔබගේ සියලුම දෛනික කටයුතු වලදී සතිය පවත්වන්න. එම වැඩ තමා නින්දෙන් කරන දෙමෙන් ඒ මේ අත හැරි හැරි සතියෙන් තොරව කරන්න එපා. නින්දේදී ඔබගේ සිහින කෙතරම් විචිත්‍ර විදියට ඒ මේ අත ඉබාගාතේ යනවාද? උදේ පිණ්ඩපාතය, ආහාර වැළඳීම, ශරීර කෘත්‍ය ආදී දිනපතා කරන දේ ගැන සම්ප්‍රදායානුකූලව හැසිරෙන්න. එය බුදු සිරිත වේ. තමා ධර්ම විනය පිළිබඳ පුහුණුවක් නොලත් කෙනෙක් මෙන් කිසි විටක හැසිරෙන්න එපා. නිතරම තමා නියම ශ්‍රමණයෙක් ලෙස හැසිරෙන්න. ශාන්ත දාන්ත ලෙස ඉරියව් පවත්වන්න. බුද්ධ ශ්‍රාවකයෙකුගේ ලක්ෂණ තිබිය යුතුයි. එහි තේරුම නිතරම සතිපඤ්ඤාවෙන් ඉරියව් පැවැත්වීමයි. එවිට හදවතේ ගැඹුරේ සැඟවී ඇති කෙලෙස් දුරු කළ හැකිය. තමා ගන්නා ආහාරය හොඳ ආකාර ප්‍රත්‍යවේක්ෂා කරන්න. රස ඇති ආහාර නිසා සිත විෂ වේ. ප්‍රත්‍යවේක්ෂා නොකර ආහාර ගන්නා විට ශරීරය පුෂ්ටිමත් උවද සිත දුර්වල වේ. සතියෙන් තොරව ගන්නා ආහාර නිසා සිත දුර්වල වූ විට ඔබ විනාශයටපත් වේ. ශ්‍රමණයෙන් තම සැප පහසුව සඳහා අනුන්ගේ සැප පහසුවට හානිවන ලෙස ලැජ්ජා නැති අකුසල් නොකළ යුතුය. ඉන් තමන්ට පමණක් නොව ඉන් අනුන්ටත් හානි සිදුවේ. බුද්ධ පුත්‍රයන්ගේ පිළිගැනීම අනුව සියලුම කෙලෙස් ඊතා භයානකය. හිතේ කෙලෙස් දුරු කිරීමට මහත් වීරිය වැඩිය යුතුය. හැම කෙලෙසක්ම ගිනි හුලක් මෙන් තම ගමන් මාර්ගය දවයි. තම විනය තම සිතින් ඇති කරගන්නා බුද්ධ පුත්‍රයන්ගේ විනය තම ආත්ම සංයමයෙන් සිදුවේ. මෙය හැම විටම තිබිය යුතුය. ඇවිදින, සිටින, හිඳින, නිදන, කන, මල පහ කරන, කතා කරන, සමාජය ඇසුරු කරන හැම විටම සංවර විය යුතුය. වැරදි දේ විනය විරෝධී ක්‍රියා සියල්ලක්ම කෙලෙස් නිසා සිදුවේ. ඉන් සසර උපත හා මරණයටපත් වේ. සංසාර පැවැත්ම ඉක්මවීමට කැමති පුද්ගලයා එවැනි වරදවලින් වෙන්විය යුතුයි. එම හැසිරීම නිසා තමා විශාල ප්‍රපාතයකට වැටේ. ලෝකයේ ඇති ඊටාම පිළිකුල් පුද්ගලයෙකු වේ. එනම් කාලකන්ණි අප්‍රිය නිවසක ඉන්ට සතුටු නැත. අප්‍රිය ඇඳුම් අඳින්ට කැමති නැත. ඒවා දෙස බලන්ටත් අප්‍රියයි. සාමාන්‍යයෙන් මිනිස්සු අප්‍රිය අප්‍රසන්න දේ බැහැර කරති. අප්‍රිය මනසක් ඇති අප්‍රිය පුද්ගලයෙක් කොතරම් අප්‍රසන්නද මේ ලෝකේ අනන්ත අප්‍රිය පුද්ගලයා ඒ කාලකන්ණි බුද්ධ පුත්‍රයෙක් ලෙස මහන වී සිටින්නා ශ්‍රමණයාය ඔහුගේ පිළිකුල් බව හොඳ නරක සියලු දෙනාගේම හදවත එකසේ සිදුරු කරයි දෙවි බඹුන්ගේ හදවත එකසේ සිදුරු කරයි එබැවින් යමෙක් නියමාකාර ශ්‍රමණයෙක් වීමට උත්සාහගත යුතුය සතියෙන් හැම විටම සිටිය යුතුය තම විනය තමන් විසින්ම ඇති කරගත යුතුය. ලෝකයේ මිනිසා අගය කරන බොහෝ දේ අතුරෙන් ඊ타ම අගනාදය මිනිස් සිත වේ. සත්‍යෙන්ම සිතතරම් වටිනා මේ ලෝකයේ තවත් දෙයක් නැත. එබැවින් සිත ආරක්ෂා කරන්න. සිතේ ස්වභාවය දැන ගැනීම යනු ධර්මය අවබෝධ කිරීමයි. සිත දැන ගැනීමට ධර්මය දැනගත යුතුය. සිත දැනගත්තායින් පසු ධර්මය දැනගත්තා වේ. සිතේ සත්‍ය ස්වභාවය දැනගත්තා යනු නිවන් අවබෝධ කිරීමයි. සිත යනු මිල කළ නොහැකි තමා තුළ ඇති වස්තුවකි. එය නාස්ති කරනවා යනු බලවත් අපරාධයකි. සිත නරක කරගත් අය ඊතා දුක්ඛිත ලෙස උපත ලබත්. සිය දහස් වරක් එසේ උපදී. අප හිතේ වටිනාකම තේරුම්ගත් පසු ඒ ගැන නොසැලකිලිමත් විය යුතු නොවේ. මක් නිසාද ඒ නරක වූ සිත නිසා පසුව බලවත් පසුතැවිල්ලට පත්වන බැවිනි. ඒ පසුතැවිල්ලෙන් කිසි කලෙක බේරීමක් නැත. සිත නරක් කර ගැනීම කිසිසේත් නොකරන්න. මිහිපිට ජීවත් වන සියලු සත්වයින් අතුරෙන් මිනිසා වඩාම බුද්ධිමත්ය. එබැවින් මෝහයෙන් මුලාවෙන් සිටිය යුතු නැත. සමහරු මේ මෝහය අවිද්‍යාව නිසා තම ජීවිත විනාශ කරගනිති. කිසිම සතුටක් නොවිඳී. නියම ශ්‍රමණයාගේ ලෞකික ලෝකෝත්තර ගුණ වගාව මිනිසාට ආදර්ශයකි. උන්වහන්සේගේ කාර්ය පිරිසිදුය, නිවැරදිය, නිදොස්ය. උන්වහන්සේ කුසලතාවෙන් උපේක්ෂාවෙන් සියලු වැඩ කටයුතු ඉෂ්ට කරති. එබැවින් ඔබ නියම ශ්‍රමණයාගේ ගතිගුණ මහත් වීරයෙන් පුරන්න. එවිට එය ඔබගේ පුරුද්ද වේ. එවිට කොතනදී උවද ඔබගේ ප්‍රතිපත්තිය ගරු ගහම්බීර වේ. යම් ශ්‍රමණයෙක් තම සීලය රැක බලා ගන්නේ නම් සමාධිය සතිය ප්‍රඥාව වීරිය රැක බලා ගන්නේ නම් ඔහු ඒකාන්තයෙන්ම අති උත්තම ශ්‍රමණයෙකි මම මේ කියා දෙන්නේ මිනිසෙකුගේ වීරිය නොපසුබට බව අධ්‍යාත්මය සමග යුද වැදුණු සෙබලෙකු වැනි කෙනෙකුගේ ධර්මය වේ උන්වහන්සේ දිනුවෙකි මහා පුරුෂයෙකි දුක සම්පූර්ණයෙන්ම ඉක්ම වීය සියලු සංයෝජන කඩා දැමීය පරම සුවය ලදහ බුද්ධත්වය අත්පත් කළහ ලෝකයාගේ ශාස්ත්‍රූවරයාය තුන් ලෝකයේ ගුරුවරයාය මේ ධර්මයේ හාස්කම් ඔබ දන්නේ නම් ඔබටද සියලු ක්ලේශයන් ජයගත හැකිය මා මේ ධර්මය ඔබ වෙත පිරිනැමුවේ මේ පිළිබඳ උපරිම අවධානය යොදා වී යන අදහසින් එසේ පිළිවෙත් රකින විට ඔබ සිතේ ඇතිවන පුදුමාකාර ස්වභාවය ඔබට ප්‍රත්‍යක්ෂ වේ එයම මහත් භාග්‍යකී ශ්‍රාවක රහතන් වහන්සේ මේ ධර්මය දේශනා කර නොපෙනී ගියහ. ආචාර්යමන් එය ඊතා නිහතමානී භාවයෙන් පිළිගත්හ. එහි සෑම අවවාදයක්ම පිළිබඳ කල්පනා කළහ. විච්ඡේදනය කළහ. මේ ආකාරයෙන් නැවත නැවතත් ශ්‍රාවක රහතන් වහන්සේලා ධර්මය දේශනා කළහ. පිළිවෙත් මාර්ගය ඊටාම පැහැදිලි විය. එම ධර්මයට සවන් දුන් විට තම භාවනා කිරීමේ උනන්දුව වැඩි විය. එවිට ධර්මය වඩා පැහැදිලි විය. මෙවැනි ශ්‍රාවක රහතන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරන විට තමන් බුදුරජාණන් වහන්සේ අභියස සිට අසන්නාක් මෙන්නේයි ආචාර්යමන් පැවසීය. නමුත් බුදුරජාණන් වහන්සේ හමු වී ධර්මය ශ්‍රවණය කිරීම උන්වහන්සේගේ මතකයේ නැත. ඒ බණ අසන විට මුළු ලෝකයම අමතක වුණි. තම ශරීරය නොදැනී ගියේය. බලවත් සමාධියටපත් විය. සිත පමණක් දීප්තිමත්ව බැබලේ. මෙම සමාධියෙන් මිදුන විට පමණක් තමා කෙතරම් පීඩාකාරී බරක් ගෙන යන්නේ දැයි තේරුණි. එනම් තම ශරීරය ඇති බව දැනීමය. මේ ශරීරයේ අනිත් සතර ස්කන්ධයන් එසවීමට කේන්ද්‍රස්ථානය වේ. ඒ හැම එකක්ම දුක් ගොඩකි. සාරිකා ගල්ගුහාවේ ගත කළ කාලයේදී මෙසේ බොහෝ රහතුන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කිරීමට හැකිවිය. ඒ හේයින් සාරිකා ගල්ගුහාව උන්වහන්සේගේ අද්විතීය වාසස්ථානය විය. එහිදී අනාගාමී ඵලයට පත්විය. බෞද්ධ ග්‍රන්ථානුව අනාගාමී ඵලයේදී සංයෝජන පහක් කැඩී යන්නේය. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග යමෙක් මේ తত্ত্বය ලබයිද ඔහු නැවත මිනිස් ලොව නූපදී. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් සෑදෙන ශරීර ඇති භවයන්හි නූපදී. මරණයට පෙර රහත් නොවුනොත් පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදී. එනම් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ටා ආදියයි. තමන්ගේ සමත භාවනා අනුව මේ භූමියේ උපදී. තමන් වහන්සේ අනාගාමී ඵලයට පත් වූ බව උන්වහන්සේ ළඟම ශිෂ්‍යයින්ට පමණක් දැනුම් දී ඇත. එහෙත් මම මෙසේ පුස්තකයට ඇතුළත් කළෙමි. මෙහි යම් දෝෂයක් ඇතොත් එහි වරදකරු මම වෙමි. එක් රාත්‍රියක උන්වහන්සේ බොහෝ වේලා භාවනා කර අවසානයේදී අසාමාන්‍ය කරුණාවක් අනිකුත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇතිවිය. ඒ වන විට පුදුමාකාර නුවණ පහළ විය. සිත තදබල සමාධි ඵලයටපත් වුණි. මුල් කාලයේදී සමාධිය වෙනත් මාර්ගයක ගිය බැවින් ඉන් වූ හානිය මතක් වී ඇස් කඳුලින් තෙත් වී ගියේය. එනමුත් ඒගත් ව්‍යායාමය නිෂ්ඵල වූයේ නැත. අද අධිකතර විපස්සනා ඥාන පහළ විය. බුදුගුණ නොයෙක් ආකාරයෙන් දිස්විය බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නිසා තමන් වහන්සේගේ අවබෝධ කළ ධර්මය අනුන්ට වදාළහ බොහෝ දෙනා නිර්වාණගාමී විය තමාගේ කර්ම විපාක සහ අන් අයගේ කර්ම විපාක ගැන අවබෝධයක් ඇතිවිය සත්වයා කර්ම හේතුවෙන් උපදී. කර්මය තමාගේ එකම අයිතිය වේ. මේ බුද්ධ ධර්මයේ මුඛ්‍ය ඉගැන්වීමයි. මෙසේ නුවණ පහළවද තම සියලු දුක් නැසීමට මේ මාර්ගය යා යුතුය. තමන් වහන්සේගේ මුළු ශක්තිය මේ කාර්යයට යෙදවිය යුතුය. තමන් වහන්සේගේ අසාධ්‍ය බඩේ රෝගය දැන් නිෂ්ඨාවට සුව වී ඇත. දැන් මාර්ගය ඊතා පැහැදිලිය. සිත ස්ථාවරය. කලින් තමා කලුවරේ අතපත ගා ගියේය. තමන් උතුම් අරහත්වයට අනාගතයේ ලබන බව නිසැකය. සති පඤ්ඤා ඒකාකාරව වැඩි ඇත. ඒ පිළිබඳ වෙහෙස නැත. નિરાයාසයෙන් පවති. රෑ දවල් දෙකේ නොනවත්වාම සති පඤ්ඤා ක්‍රියාත්මක වේ. ගණන් කිරීමට බැරි තරම් දර්ශන දුටහ. ප්‍රඥාව පහළ විය. මේ ධර්මයේ අවබෝධය වැඩිවීමත් සමග භික්ෂූන් වහන්සේලා ගැන මහා කරුණාවක් පහළ විය. සාරිකා ගුහාව අත්හැර යාමට එය හේතු විය. එබැවින් නොකමැත්තෙන් උවද මේ භාග්‍ය සම්පන්න සාරිකා ගුහාවෙන් පිටත් විය. තමන් වහන්සේ මුලදී ඇසුරු කළ දුහතාංග භික්ෂූන් වහන්සේලා සෙවීමට උතුරු නැගෙනහිර ප්‍රදේශය බලා ගියහ. සාරිකා ගුහාවෙන් පිටවී යාමට දෙතුන් දිනකට පෙර රාත්‍රියේ රුක් දේවතාවෝ සමූහයක් ධර්මයේ ශ්‍රවණය පිණිස ආහ. එහි ප්‍රධානියා අපි මුලින් සඳහන් කළ අරුම පුදුම බියගැන් වූ රුක් දෙවියාය. ධර්මය අවසානයේදී උන්වහන්සේ සාරිකා ගුහාව ටික දිනකින් හැර යන බව දැන්වීය. ඒ සියලු දෙනා මහත්සේ කම්පා වී තව කල් ඉන්ට කන්නලව් කළහ. තමන් වහන්සේ මේ ගුහාවට වැඩියේ යම් කිසි කාර්යයක් පිණිසය. දැන් අත්හැර යන්නේ යම් හේතු ඇතිවය. උන්වහන්සේ ඉබාගාතේ එහෙ මෙහෙ සංචාරය නොකරන බව පැවසුවේය. එය වැළැක්වීම නුසුදුසු බව ඔවුන්ට අනතුරු ඇඟවීමක් කළහ. එහෙත් අවශ්‍ය වූ විටක නැවත පැමිණීමට පොරොන්දු දුනි. මේ දේව සමූහයා Tamanගේ අවංක ආදර භක්තිය නොයෙක් ලෙස පුද කළහ. සාරිකා ගුහාවෙන් පිටත්වන දිනයට පෙර දින රාත්‍රී 10ට පමණ උන්වහන්සේගේ මිත්‍ර ජවෝකුන් උපාලි තෙරුන් මතක් විය. උන්වහන්සේ වට බොරෝමණි වටහි වෙසෙති. එවෙලේ උන්වහන්සේ සිතුවිලි කුමක්දැයි පරීක්ෂා කිරීමට පරචිත්ත විජානන එ르දිය පෑහ. එවිට අවිද්‍යාව සහ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරමින් සිටියහ. ආචාර්යමන් ඒ දිනය සහ වේලාව සනිටුවන් කොට තැබීය. පසුව ටික කාලයකින් බැංකොක්හිදී උන්වහන්සේ හමු විය. උන්වහන්සේ සිතමින් සිටිදය ගැන ඇසූ විට එය සැබෑයයි මහත්සේ සතුටු වී සිනාසුනේය. ඉන්පසු නොයෙක් විදියෙන් ප්‍රශංසා කළහ. ඔබ සැබවින්ම දක්ෂයෙකි. මමද බොහෝ අයගේ ප්‍රශංසා ලබන ආචාර්යවරයෙකිමි. එහෙත් ඔබ තරම් දියුණු වී නැත. ඒ ගැන මම ලැජ්ජාවටපත් වෙමි. ඔබ ඇත්තෙන්ම ආචාර්යවරයෙකි. බුදුරජාණන් වහන්සේගේ අතිඋතුම් ශ්‍රාවක සංඝ ගණයට අයත් වේ. අපට බැරි වුණත් කවුරු නමුත් බුදුරජාණන් වහන්සේගේ නියම ප්‍රතිපදාව රැකිය යුතුය. අද කාලයේ එවැනි ශ්‍රාවකයින් නැතැයි එවැනි දේ කළ නොහැකි මැලි වෙති. පරාජිත වෙති. ඔබ වහන්සේ ධර්මයේ අකාලික ගුණය දක්වන්නේය. නැතහොත් සත්‍ය ධර්මය අතුරුදන් වෙයි. බුදුරජාණන් වහන්සේ මේ වැනි එරදි ප්‍රාතිහාර්ය ගැන සඳහන් කර ඇත. ඒ ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කර මට ඔප්පු කළහ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආකාරයෙන් පිළිපැදිය යුතුය ආදී වශයෙනි. ආචාර්ය ජවෝකුන් උපාලි තමන් වහන්සේට බොහෝ ගෞරව දක්වන බව ආචාර්යමන් කීහ. සමහර විට විසඳන්නට බැරි ප්‍රශ්න පිළිබඳ කියා එවති. මෙසේ මේ ආචාර්යවරු සුහද ලීලාවෙන් සිටිහ. තමන්ට උතුරු නැගෙනහිර බලා යාමට සුදුසු කාලයේදී උන්වහන්සේ බැංකොක් නගරයෙන් පිටත් විය. සාරිකා ගුහාවේ වාසය කිරීමට පෙර උන්වහන්සේ යාබද බුරුමයට ගොස් උතුරු තායි ප්‍රදේශයේ චියාංමයි පළාතට පැමිණ පසුව ටික කාලයක් ලාඕස්හි නැවතී භාවනා කරමින් ලුවන් ප්‍රබංහි සිට පසුව ලියෝයි ප්‍රදේශයේ බන්කොක් ගමේ වාස් විසූහ. ඊළඟ වස ඊට නුදුරින් පිහිටි ෆාපූ ගුහාවේය. ඊළඟ වස ෆා බිංගල් ගුහාවේය. මේ සියලුම පළාත් වල් සතුන්ගෙන් ගහණය. ගම්මා නෑතින් පිහිටියේය. මුළු දවසක් ගමන් කරලත් ගමක් දකින්නට නැත. පාර වැරදුනොත් එය රාත්‍රී කාලය නිදාගන්ට වන්නේ කොටි වලස්සු ඉන්න කැලේය. එක් අවස්ථාවක ආචාර්ය මන් මේකොන් ගඟ හරහා ගොස් ලාඕස් ප්‍රදේශයේ කඳුකරේ මහා ඝන වනාන්තරයේ ලැබුම් ගත්තේය. විශාල බෙන්ගාල් කොටියෙක් නිතරම එම කුටිය ආසන්නයට පැමිණියේය. හැමදාම රාත්‍රියට අවුත් උන්වහන්සේ සක්මන් භාවනාව කරමින් ඔබිනොබ යන දෙස බලා සිටි. ඔහු කිසියම් හානියක් කරන්නට තර්ජනයක් නැතත් විටින් විට ගොරවයි. ඒ මේ අත ඇවිදී. වල් සතුන්ට පුරුදු බැවින් උන්වහන්සේ ඔහු ගැන තැකීමක් නැත. මේ කාලයේ උන්වහන්සේ සමග ආචාර්ය සිතා විසුවේය. උන්වහන්සේ ආචාර්ය මන්ට වඩා සුළු කාලයකින් උපසම්පදාවෙන් වැඩිමහල් වෙති. ආචාර්ය සිතා භාවනාවෙන් අග්‍ර වෙයි. මෙවැනි ඝන වනාන්තර ප්‍රිය කලහ කඳු සහිත මේ ලාඕස් ප්‍රදේශයේ වාසය කරයි. කලාතුරකින් මේ කොන් ගඟ හරහා තායිලන්තයට ගියත් ඉක්මනින් නැවත තම කුටියට පැමිණේ. මේ කාලයේ ආචාර්ය මන් සහ ආචාර්ය සිතා නුදුරින් වාසය කළහ. වෙනම ගම්වලින් පිණ්ඩපාත කරත් ඒ ක්‍රයක් ආචාර්ය සිතා සක්මන් භාවනාවේ සිටින විට විශාල බෙන්ගාල් කොටියෙක් දිස්විය. ගස් අතරින් ඌ රිංගා අවුත් සක්මන් මාර්ගයේ අසල අඩි 6ක් පමණ ඈතින් සිටි. ඉටිපන්දන් දෙකක් සක්මන් මාර්ගයේ දෙකොණේ දල්වා ඇත. එබැවින් හොඳින් උන්වහන්සේව පෙනේ. සක්මන මාර්ගය දෙස බලාගෙන නිශ්චලව හිඳි. උන්වහන්සේ සක්මන් කරන හැටි බලා සිටී. ආචාර්ය සිතාට යම් සතෙක් ඉන්නා බව දැනුනි. උන්වහන්සේ විපිලිසර වී හැරී බැලු විට කොටියා උන්වහන්සේ දෙස බලා සිටිනු දුටුවේය. කෙතරම් වේලා බලා සිටියේ දැයි නොදනි. උන්වහන්සේ කිසි බියක් සැකක් නැතිව මේ විශාල මුර්ගයා දෙස බැලුහ. ඔහු ගෙවල් වල අරුමෝසමට තබා ඇති පුරවපු කොටියෙක් මෙනි. උන්වහන්සේ කීප විටක් කොටියා පසු කරමින් සක්මන් කළහ. කිසිම බියක් චකිතයක් නැත. එහෙත් ඌ බොහෝ වේලා මෙසේ හිඳි. ඔහුට අනුකම්පාවෙන් ආචාර්ය සිතා තම සිතුවිලි ඔහු වෙත යැවූහ. "ඇයි කොහේ හරි ගොස් ආහාර සොයන්නේ නැත්තේ? ඇයි මේ මා දෙස බලා ඉන්නේ?" ෂණයකින් කොටියා කන් බීරි වෙන මහා ශබ්දයකින් ගෙරෙව්වේය. එය කැලය තුල නින්නාද දුනි. මේ ගෙරවීම ඔහුට යන්ට බැහැ කීමක් යැයි ආචාර්ය සිතාට වැටහේ. ඉන්පසු උන්වහන්සේ වෙනත් විදියකට සිතූහ. මම එසේ සිතුවේ නුඹ ගැන අනුකම්පාවෙන්. මෙතරම් වෙලා සිටින විට බඩගිනි ඇති උඹට කටකුත් බඩකුත් ඇත. ඒවා පිරවිය යුතුය. අන් සියලු සතුන් මෙන්. නමුත් නුඹට බඩගිනි නැත්නම් මා දෙස බලමින් සිටියාට කමක් නැහැ. ඒකට කම් නැත. කොටියා උන්වහන්සේගේ වෙනස් වූ සිතුවිලි ගැන කිසි ප්‍රතික්‍රියාවක් නැත. ඔහු ඒ අයුරින්ම සක්මන් මළුව අසල හිඳමින් බලා සිටී. උන්වහන්සේ තම භාවනාව කරමින් ඌ ගැන නොතකා සක්මන් කළහ. මෙසේ යම් කාලයක් සක්මන් කර උන්වහන්සේ නුදුරින් ඇති උණ බම්බු වලින් සෑදූ මැස්සට ගොස් විවේක ගත්හ. සූත්‍ර සජ්ජායනා කොට හිඳමින් භාවනා කළහ. මේ සියලු කාලය තුල කොටියා ඒ සිටි තැනම සිටි. උන්වහන්සේ නින්දට වැටි අලුයම තුනට පමණ අවදි වී බැලූ විට කොටියා පේන්නට නැත. ඔහු කොහේ ගියාදැයි නොදනි. උන්වහන්සේ සක්මනෙහි යෙදුනාහ. මේ සිද්ධිය ඌයේ එකම වතාවකි. කොටියා නැවත පේන්ට ආවේ නැත. මේ සිද්ධිය ආචාර්ය සිතාට ප්‍රහේලිකාවක් විය. එබැවින් සියලු විස්තර ආචාර්ය මන් සමග පැවසුවේය. තවද උන්වහන්සේ බය නොවුවාට ඇඟේ මවිල් කෙලින් සිටියේය. හිස් කබල ගල් වී තිබුණේ යයි පාපොච්චාරණය කළහ. ඔළුවේ තද කැප් එකක් දමා තිබුණාක් මෙනි. එහෙත් ඉක්මනින් ඒ ගතිය පහවිය. ඉන්පසු ප්‍රකෘති අන්දමට සක්මන් කළහ. උන්වහන්සේගේ සිතේ සැඟවී සියුම් කෙලෙස් ඇති නිසා මේ తත්වයේ උදාවිය. එය උන්වහන්සේටවත් නොදැනේ. කොටියා ඒ පලාතට නැවතත් ආවේ නැත. එහෙත් ළඟ පහත ගොරවන ශබ්දය ඇසුනි. උන්වහන්සේ ඒ කිසිවකින් නොපැකිලිව තම භාවනාව පුරුදු අයුරින් කරමින් එහිම වාසය කළසේක.